ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගම්පහ වතුරුගම වටේපොළ ධම්මවික්‍රම මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද මන්සිරිපුර ධම්මකුසල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ මේ පින්නතුන් සූදානම් වෙන්නේ ඒ උතුම් වූ සාරඥයන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. අද මම ධර්මදේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ එන රට්ටපාල සූත්‍රය. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොතේ 420 වෙනි පිටුවේ මේ සඳහන් වෙනවා. ඉතින් පින්නතුනේ මේක ගොඩාක් ස්වාමීන් වහන්සේලා දේශනා කරන සූත්‍ර දේශනාවක්. ඉතින් මේ උඟාක් වැදගත් වෙන ධර්ම කරුණු කාරණා අන්තර්ගතයි. ඉතින් මේ කාලේ මම දැකලා තියෙනවා මට මේක දේශනා කරන්නත් හිතුනේ නිසා මේ වාහනවල ප්‍රතිරෝධ රත්වල වගේ උඟාක් ගහලා තියෙනවා. මම දැක්කා සබ්බම් පහය ගමනීයන්ති කියලා. සියල්ල අතහැරලා දාලා යන්න ඕනේ කියලා. ඉතින් මේකේ මේ කාරණාව එන්නේ ඇත්තට මේ සූත්‍ර දේශනාවේ. ඉතින් මේකේ තව ගොඩක් කරුණු කාරණා තියෙනවා. ඒ කොහොම එකතු කරලා මේ සූත්‍ර දේශනාවේ කරුණු කාරණා ධර්ම කරුණු ටික පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් පින්නතර මේ රට්ටපාල කුමාරයා ඉන්නේ මේ කුරු ජනපදයේ තුල්ල කොට්ටිත කියන මේ ගමේ තමයි වාසය කරන්නේ. ඉතින් ඒ තමන්ට පවුලක් තියෙනවා. පියතුමා ඉන්නවා, මවතුමිය ඉන්නවා, තව දෙසිදාසියන් ඉන්නවා. ඒ වගේම තමන්ගේ අඹ දරුවන් ඔක්කොම ඉන්නවා. ඉතින් මේ ඔක්කොම ඉන්න මේ කුමාරයාට ඇතුළු මේ ගම්වාසීන්ට මේ යම් පුවතක් ආරංචි වෙනවා මේ විදිහට ඒ තථාගත අරහත් සම්මා සම්බුදු භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රදේශයට වැඩම කරලා තියෙනවා. උන්වහන්සේ රහසින්වත් පව කරලා නැහැ. කරන්නෙත් නැහැ. ඒ වගේම උන්වහන්සේ සියලු ක්ලේශයන් ප්‍රහීන කරලා තියෙනවා. තමන්ගේ සාරාචිතා ඥානය තමන්ගේ පාරමිතා ශක්තියෙන් ඇති කරගෙන අවබෝධ කරගෙන ඒ වගේම උන්වහන්සේ රාග දෝෂ සමෝහ මාර්ගය අතහැරලා අලෝභ අදෝ සමෝහ මාර්ගයේ ගමන් කරලා මේ අනාදි වශයෙන් උන්වහන්සේගේ ගුණ වයමින් උන්වහන්සේගේ කීර්ති ഘോഷාව හැමතැනම පැතිරෙන්න පටන් ගත්තා මේ කීර්ති ගෝසාව පැතිරෙන්නකොට පින්නතුනේ රටපාල කුමාරයාටත් මේක කනට වැටෙනවා. භාගතුන් වහන්සේ කෙරෙහි ධර්මය අහන්න ඕන කියලා රටපාල කුමාරයාතුළු මහා පිරිසක් ගිහින් උන්වහන්සේගෙන් ධර්මය අහනවා. ඒ ධර්මය අහුවාම ඒ ධර්මය අනුව තමන්ගේ හිත මෙහෙව්වාම රටපාල කුමාරයාට හිතෙනවා මේ ගිහි ජීවිතය මේ රජස් සහිතයි. දැවිලි තැවිලි සහිතයි. මේ ගිහි ජීවිතේ ඉන්න එක ගොඩාක් අමාරුයි. මේ ගිහි ජීවිතේ මේ කියනා වූ නිර්වාණය අවබෝධ කරගන්න බාධා වැඩි. එහෙනම් මං හිස බාලා සිවුරු පෙරෝ සිවුරු දරාගෙන මේ පැවිද්දටපත් වෙන්න ඕනේ, මහාන වෙන්න ඕනේ කියලා හිතවිල්ලක් පහළ වෙනවා. ඉතින් මේ පිරිස බණහාලා එහෙම අයින් වුණාට පස්සේ රට්ටපාල කුමාරයා භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාගතුන් වහන්සේගෙන් මේ පැවිද්දට අවසර ඉල්ලනවා. ඊට පස්සේ කියනවා රට්ටපාලේනි මං එහෙම අවසර දෙන්නේ නැහැ දෙමාපියන් අවසර දෙන්න ඕනේ දෙනා දෙමාපියන් අනුදැනව දාරන්න ඕනේ තමන්ගේ කැමැත්ත. දෙමාපියන්ගෙන් අවසර අරගෙන ඉන්නේ. ඊට පස්සේ රටපාල කුමාරයා දෙමාපිය ළඟට ගියාට පස්සේ දෙමාපිය කියනවා මේ පුත රටපාල ඔබ බොහෝම අමාරුවෙන් අපේ මේ පෝෂණය කරේ. අමාරුවෙන් කියලා කියන්නේ දෙඩි කරේ කියලා කියන්නේ ධන දාන්නේ නැතුව නෙවෙයි. ඉතින් මේ පුතෙක් හදා ගන්නවා කියන එක, දරුවෙක් හදා ගන්නවා කියන එක. ඉතින් ඒ බොහොම අමාරුවෙන් කරගත්තේ. අපි හුඟා ආදරේ ඔබට. ඉතින් සෑහෙන කාලයක් මෙහෙම රැක බලාගෙන අපි ඔබට ගොඩක් ඇලිලා ඉන්නේ ඔබට උක්ක්ක් සෙනෙහස දක්වන මේ ධන දාන්නේ ඔක්කොම ඔබ වෙනුවෙන් තියෙන්නේ ඉතින් මේ පැවිදි වෙන්න යන්න එපා මේවා මේ බලාගෙන ඉන්න මේ සැප සම්පත් භුක්ති විඳින්න යන්න එපා කියලා කියනවා කැමති වෙන්නේ නැහැ දෙවෙනි සැරේටත් ඉතින් ওই විදිහට අවසර ඉල්ලන් දෙන්නේ නැහැ. තුන්වෙනි සැරේ දෙන්නේ නැහැ. ඊට පස්සේ ඇතිරියක් අරගෙන බිම පැදුරක් දාගෙන නිදා ගන්නවා. එක්ක මම මැරෙනවා, එක්ක පැවිදිනවා දෙකෙන් එකක්. එක්ක පැවිදෙන්න අවසර දෙන්න නැත්නම් මහාන වෙන්න. අහම වෙන්න නැත්නම් මැරිලා යනවා. එහෙනම් දැන් ඉන්න දරුවෝ එහෙම නෙවෙයි නේද? ඉල්ලන්නේ පැවිදි වෙන්න කියන එක නෙවෙයි ඉල්ලන්නේ එක එක දේවල් ඉල්ලන්නේ. මට ටෙලිෆෝන් එකක් කරන් දෙන්න කියයි. මට විවාහයක් කරලා දෙන්න කියයි. මට ඉඩකඩම් දෙන්න කියයි. දෙහිපල දෙන්න කියයි. එහෙම තමයි ඒගොල්ලෝ අඬන්නේ. දැන් මේ තියෙන පින්නක් කුමාරයා අඬන්නේ මා වෙන්නේ දුක් වෙන්නේ තමන් පැවිදෙන්න අවසර දෙන්නේ නැහැ කියලා. ඉතින් පැවිද්දට අවසර දෙන්නේ නැහැ කියලා ඉතින් යාළුවන්ටත් කියලා දෙමම්පියෝ කොහොම හරි නවත්ත ගන්න කිව්වට යාළුවන්ට කිව්වත් හරි ගියේ නැහැ. මොකද පින්නතුනේ මහා පුණ්‍ය ශක්තියක් තියෙන උත්මයෙක් ඔය. අසු මහා ශ්‍රාවකයෙක් වෙන්න කල්ප ලක්ෂයක් පාරමිතා පුරපු කෙනෙක් රට්ටපාල කුමාරයා කියන්නේ. පදමුත්තර බුදුහාමුදුරන් කාලේ ඉඳන්ම පින් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් රාහුල මහරහතන් වහන්සේත් ඒ කාලේ ඉතින් මේ රට්ටපාල මහරහතන් වහන්සේත් එක්ක එකටම මේ පින්දාම් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ කාලේ තමයි පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කාලෙත් මේ එක්තරා බමුණෙකුට එක්තරා තාපසයන්ද යගේ ශ්‍රමණයන් වහන්සේලාට මේ දම්පැම් පූජා කරලා ඒ දෙන්නා එක්කෙනෙක් නාගලෝකේ නාගයෙක් කියලා ඉපදෙනවා අනිත් එක්කෙනා සක්‍ර දෙවියලා ඉපදෙනවා සක්‍රදේවි බලනවා අනෙත් මගේ යාළුවා කොහෙද කියලා බලපුවා නාග ලෝකේ. නාග ලෝකේ නාගයෙක් වුණකට ඇච්චර සතුටු නෑ. ඊට තම නාගයෙක් කියලා සතුටු නැති හින්දා කියනවා ඔකෙන් අයින් වෙන්න පින්කම් කරගන්න බුදුහාමුදුර වැඩේ ඉන්නෝ මේ විදිහට පින්කම් කරගන්න. තේම් ගාක් නාග ලෝකේ ඉන්න නාරජතුමා ඒ භාගතුන් වහන්සේ ඇතුළු සංඝරත්නයට දම්පැම් පූජා කරලා තමයි එදා රාහුල රාහුල කුමාරයාගේ හිටපේ භාගතුන් වහන්සේගේ පුත්‍රත්වය දැකලා අන්නේ තනතුර පතන්නේ අනාගතේ රාහුල මහරහතන් වහන්සේ බවට පත් වේ. රට්ටපාල කුමාරයා ඒ දම්පැම් පූජා කරලා දිව්‍ය ලෝකයේ අලවලා හිට දිව්‍ය ලෝකේ සක්‍ර දෙවියෝ වෙනවා. ඊට පස්සේ ඇවිල්ලා රක්ෂක දෙවියෝ තමන්ට පුළුවන් විදිහට ඒ දම්පැම් පූජා කරලා තමන්ගේ ආනුභාවයෙන් එයත් පතනවා අනාගතේ මේ රට්ටපාල තනතුර. රට්ටපාල මහරහතන් වහන්සේ ඇවිල්ලා සදහැවෙන් මහාන වෙච්ච පුජ්‍යලයන්ගෙන් අග්‍රස්ථානයේ. තාම ශ්‍රද්ධාවේ මහණෝනේ. භාගතුන් වහන්සේ කෙරේ. ඒ සියල්ල අත්හැරලා දාලා. ඉතින් මේ විදිහට කල්පලක්ෂ්‍ය පාරමිතා පුරු මහා උත්මේ ඉතින් අර වගේ බිම නිදා ගන්නවා කියන එක අහන්න දෙයක් නෙවෙයි. මොකද පෙර සංසාරේ පුරුද්ද තියෙනවානේ. ඉතින් කොහමරි යාළුවොත් කියනවා ඉන්න කියලා හරියන්නේ නැහැ. ඊට පස්සේ දෙමාපියන්ට කියනවා හරියන්නේ නැහැ. මෙයා මේ පැවිදි කරන්න නැත්තම් මැරිලයි කියලා. මරණයටපත් වෙයි. පැවිදිනොත් ජීවත් වෙලා හරි ඉන්නවනේ බලා ගන්න හරි පුළුවන්. ඊට පස්සේ ඉතින් මහාන වෙන්න අවසර දෙනවා. හැබැයි මහාන වෙලා දෙමාපිය වල්ල යන්න එන්න ඕනේ කියන කොන්දේසියෙකුත් කියනවා. මෙන්න ඕනේ හැබැයි. ඒකට කැමති වෙනවා පින්නතුනේ. ඉතින් භාගතුන් වහන්සේ කෙරෙහි මහාන වෙලා රටපාල තෙරුන් වහන්සේ අවුරුදු 12ක් තමන්ගේ කමඨහන් වැඩිීමේ කටයුතු සිදු කරනවා. ශාසන භ්‍රමචර්යාව යෙදෙනවා. අවුරුදු 12ක්. පස්සේ අරහත්ත්වයට පත් වෙලා ඉවර වෙලා භාගතුන් වහන්සේගෙන් අහනවා භාගතුන් වහන්සේ මගේ ගම්පලාතට දෙමාපියන් බලන්න ඒ අයට හිතසුව පිණිස ඒ පැත්තට වඩින්න මට අවසරද කියලා. භාගතුන් වහන්සේ බලන බලපෑම රට්ටපාල තෙරුන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා. නැවත ගිහිභාවයටපත් වෙනවා කියලා පේන්නේ නැවත ගිහිභාවයටපත් වෙන්නේ අය. ඒක දන්නවනේ. ඒ නිසා ඒ සාහතිකයේ තියෙනවා ගිහිභාවයටපත් වෙනවා කියලා දැනගත්තන යවන්නේ නැහැ. ඒ නිසා වඩින්න කියලා කියනවා. භාගතුන් වහන්සේ කාලේන සවැත්නවර ජේතවනාරාමේ. ඉතින් ඒ වෙලාවේ රටපාල ආම්දුරෝ රාතන් වහන්සේ ගමින් ගමින් වැඩම කරලා වැඩ කරලා තමන්ගේ මේ කුරු ජනපදයේ තියෙන තුල්ල කොට්ටිත කියන ඒ ගම්මානයේට වැඩම කරනවා. ඒ ගම්මානයේ තියෙන කෝරල්බිය කියලා රජතුමාගේ උයනක්. ඒ මිගාචීර කියන උයනක් තියෙන ওই උයනේ තමයි ඉන්නේ. ඉතින් මේ උයනේ ඉන්න ගමන් පින්නපාතේ අඩගෙන යනවා. ඉතින් දවසක් පින්නපාතේ අරින තමන්ගේ මහගෙදරට. ඒ මහගෙදරට පින්නපාතේ වඩින වෙලාවේ පින්නතුන්නේ ගෙදර තාත්තා ඉන්නවා, පිය පියතුමා ඉන්නවා, සිටුතුමා ඉන්නවා. හිස්සැවුල් බාගෙන බාගතුන් මේ භාගතුන් වහන්සේ කෙරෙහි ඒ භික්ෂුන් වහන්සේලා කෙරෙහි එච්චර පැහැදීමකින් නෙවෙයි එයා ඉන්නේ. මේ මුඩු මහණු තමයි මගේ පුතා වැරගෙන ගියේ කියලා තරහෙන් ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ පින්නතුනේ මේ භික්ෂුන් වහන්සේ නැත්තම් තමගේ පුතා තමයි මේ වැඩලා ඉන්නේ කියලා දන්නේ නැහැ. අහක බලාගෙනමයි ඉන්නේ. ඉතින් කියනවා මේ ඉසබරවුල් බාන මේ කර්ණ වෑමියා කියන මේ ශ්‍රමණයන් වහන්සේ නමක් වැල්ලා ඉන්නවා කියලා. ඊට පස්සේ යන්න කියන මේ දන් දෙන්නේ නැති බව තේරුම් ගන්නවා. දන් දෙන්නේ නැහැ කියනවා. දානෙ ලැබෙන්නේ නැති බව දැනගත්ත රට්ටපාල මහරහතන් වහන්සේ එතන වැඩම කරලා යනකොට ඒ ගෙදර ඉන්න එක්තරා දාසියක් පිට්ටු වර්ගයක් අරගෙන විසිකන්න හදනවා කලින් දවසේ රෑ පිළිනු වෙච්චා. ඒ වෙලාවේ කියනවා මේ පිට්ටු විසිකනවා නම් නැගෙන්නේ මගේ පාත්‍රයට දාන්න. ඒක ඉල්ලන්න පුළුවන් පින්නතර මොකද දුන්න දෙයක් අපිට ගන්න පුළුවන්. නොදුන් දෙයක් ගන්න බෑනේ විසිකන දෙයක් නේද මෙතන ඒක ගන්න පුළුවන්. ඒතර මේක විසික් කරන දෙයක් නිසා ඉල්ලන්න පුළුවන්. ඉතින් මේ විදිහට පැත්තකට වාඩි වෙලා රට්ටපාල මහරහතන් වහන්සේ මේ දානි වළඳන හැබැයි මේ වළඳන්න කලින් දානි බෙදද්දිම දැනගන්නවා මේ තමයි රට්ටපාල මහරහතන් වහන්සේ කියලා. රට්ටපාල කුමාරයා කියලා. අපේ මේ ස්වාමියා කියලා අර දාසිය දැනගන්නවා. ගෙදරට පණිවිඩය දුන්නාම ඉතින් පියතුමා ඇවිල්ලා සිටුතුමා ඇවිල්ලා ඉතින් කියනවා මේ ගෙදරට ගිහින් කෑම තියනවන තරම් දාන තියනවා ඇතුළට වඩින්න කියලා. ඊට පස්සේ කියනවා මම වැඩියා. ඔබතුමා මාව පන්න ගත්තා. ඉතින් ඒ නිසා මම අද දවසට මේ දාහනේ ප්‍රමාණවත් මම වළඳනවා කියලා. ඒ දාහනේ හරියට අටකතාවේ පෙන්නනවා මේ බලුවමනේ වගේ කියලා. ඒ වගේ පිල්ලු වෙච්ච පිට්ටු. සාමාන්‍ය කෙනෙකුට වළඳන්න බෑ. මොකද ඒ තරම් ඒ මේ පිළිකුල් සහගතයි. ඒ නිසා ඒ දානේ දාට වළඳලා පහවදාට ආරාධනා කරන අපේ ගෙදර දානට වඩින්න කියලා. පහවදාන්න වඩිනවා. ඒ වඩිනකොට පින්නතුනේ ඒ ගෙදර දොරවල් ජනෙල් ඔක්කොම වහනවා. වටේ තියෙන දොරවල් එහෙම වහනවා වහලා ඉවරලා උන්වහන්සේව දැන් ගිහි බවට පත් කර ගැනීමේ චේතනාව තමයි තියෙන්නේ පියතුමාට. ඒ නිසා යා කරලා තියෙන වැඩේ තමයි කලින් ගෙදර තිබුණු අර තිබුණු රත්තරම් බඩුව නම් මනම් ඒ තියෙන කහවණු ඔක්කොම සාලිමැද ගොඩක් ගහනවා. ගොඩක් ගහලා ඉවරලා සත්පාලය මහරහතන් වහන්සේ ඊට පස්සේ කියනවා මේ ඔබගේ මේ මුත්තන්ගේවා මේ මේ මිත්තණියගේවා මේ විදිහට මේ සීයාගේ කිරියම් වගේ ඒවා ආච්චිගේ ඒවා මේ ඔක්කොම මේකේ තියෙන අපේවත් තියෙන. මේ ඔක්කොම අයිති ඔබට. ඉතින් මේ වගේම පින්දහම් කරගන්න. පින්දහම් කරගෙන මේ ගිහි ජීවිතය තුළ ඉඳගෙනම මේ පින්නාම් කරන ජීවත් වෙන ගිහි බවට පැමිණෙන්න. දැන් රටපාල මහරහතන් වහන්සේ දේශනා කරන ඔය තියෙන රත්තරන් මුතු මැණික් ඔය තියෙන ධනය දෙන්න කෙනෙක් නැත්තම් අර ගඟ තියෙනවා. ගඟට ගිහින් දාන්න. මොකද ඔය තියෙන වස්තුවෙන් ඔබත් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකටම පැමිණෙනවා. ඒ නිසා උකෙන් කාටවත් ප්‍රයෝජනයක් නැහැ විසික් කර දාන්න කියනවා. ඉතින් පින්නතනේ මේ විදිහට මේ රටපාල මහරහතන් වහන්සේ ඒ විදිහට අල්ලගන්නත් බැරි වුණා. දැන් ඊට පස්සේ කරනවා තමන්ගේ ගිහි කාලේ හිටපු අඹුවන් එහෙම නැත්නම් අන්තපුරේ හිටපු කාන්තාව ප්‍රධාන අය ස්ථානික පරිවාරය තෙන්න යොමු කරලා දැන් නවත්ත ගන්න හදනවා. ඉතින් ඒ කාලේ මහාන වෙලා තියෙන කාරණයක් ඒ තමයි දෙවි අප්සරාවන් ලබා ගන්න කියලා. නිසා මේනේ දේ අප්සරාවන් වගේ නෙවෙයිද අපිත් අපිව ලබා ගන්න එහෙම ඉතින් ඒ අප්සරාවන් ලබා ගන්නද ගියේ කියලා. ඊට පස්සේ කියනවා නෑ. මම ධර්මය අවබෝධ කරගෙන මේ කය යථාර්ථය දැනගෙන ගියේ. එහෙනම් නැගෙනිය ඔබලාගෙන් ඇති වැඩක් නෑ අය. කියලා මේ කයේ තියෙන ස්වභාවයත් ගාථා ගානකින් දේශනා කරලා මේ අසුචි කලයක් වගේ තියෙන එකක් ඉතින් මේක කොච්චර මේ අඳුන් ගාලා මේවා කරලා හැඩ කරලා දැම් තිබ්බ ඒ ඒ ඔක වටිනාකමක් නැහැ. මේක දිර්ලා යනවාමයි මේක කුණු වෙලා යනවාමයි යනාදී වශයෙන් කියලා දැන් තම දානේ දෙනවා නම් දානේ දෙන්න මාව පෙලන්න එපා කියලා පියරතුමාට කියන පියතුමාට සිටුතුමාට කියන. ඉතින් ඒලයි දානේ වළඳලා ඉතින් මෙයාට ධර්මා දේශනා කරන් මේ දේශනාත් කරලා එර්ධියෙන් වැඩම කරන්න පින්නතුනේ. මොකද වටේම ඔක්කොම වහලනේ. අහසින් වැඩම කරනවා. එතකොට මේ වහලේ ඉහළට ඉස්සෙලා වහලෙන් තමයි එළියට යන්නේ. එර්ධියෙන්. වැඩම කරන්නේ කොහාටද අර කෝරවියකින් රජතුමාගේ උයනට. එතන සුවසේ වැඩ වාසය කරනකොට දිවා විහරණේ ඉන්නකොට දකිනාර උයන්පල්ලා දැකලා දැනගන්නවා මේ තමයි අර හැම වෙලෙම රජතුමා කියන මේ හැම වෙලෙම ಗುಣ වර්ණනා කරන්නා වූ ඒ කුල පුත්‍රයා රට්ටපාල. ඉතින් ඒ ශ්‍රමණයා මෙතෙන් පැමිණිලා වැඩම කරලා රජතුමාට දැනුවත් කරන්න ඕනේ කියලා රජතුමාව දැනුවත් කරනවා. මේ රජතුමාව දැනුවත් කරාට පස්සේ පින්නතුනේ ඒ රජතුමා එතෙන් ඇවිල්ලා ඉතින් ඒ සුදුසු ආසනයක බිම ඇතිරියක් වෙලාගෙන වාඩි වෙලා ඊට කලින් ආරාධනා කරන මේ ඇතා මත වැඩ ඉන්න එහෙම නැත්නම් මේ ඇත්ත ආසනයක් තියෙන එක වැඩ ඉන්න කියලා ඒ උනට ඉන්න ආසනයෙම තමයි රට්ටපාල මහරහතන් වහන්සේ ඉන්නේ ඊට පස්සේ රට්ටපාල මහරහතන් වහන්සේගේ කෝරවිය රජතුමා ප්‍රශ්න ටිකක් අහනවා ප්‍රශ්නේ තමයි පළවෙනි අහන දේ තමයි ඇයි ඔබ මහාන වුනේ? මම නම් දැකලා තියෙනවා කට්ටිය මහාන වෙනවා එහෙම නැත්නම් මේ ශ්‍රමණ ධර්මයේ පුරනෝ මේ ජරාවටපත් වෙන හින්දා ජරාව කියලා කියන්නේ වයසට යනවා. ඒ වයසට යන්න යන්න යන්න යන්න ඉතින් තමන්ගේ පෙර තිබුණු ශක්තිය නැති වෙනවානේ. ඒතර අලුතෙන් හම්බ කරන්න බෑ භෝග හදන්න බෑ තියෙන භෝග වලට දේවල් එකතු කරන්න බෑ තියෙන භෝග රැක ගන්නත් බැරුව යනවා. වයසට යනකොට. ඒ හින්දා මහාන වෙනවා. එහෙම කට්ටියක් මහානලා තියෙන ඉස්සර. දැන්ටත් එහෙම ඉන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර ලෙඩ වෙනවා. ලෙඩ වැඩි වෙලා වැඩි වෙලා ඒ ඒ ලෙඩ වෙනකොටත් Tamange තියෙන භෝග රැකගන්නත් බෑ. අලුතෙන් භෝග උපද්දවන්නත් බෑ කියලා එයා එහෙමත් මහානලා තියෙනවා. ඒ වගේම තමන්ගේ භෝග විනාශ වෙනකොට දැන් ගොඩාක් දන් දාන්නේ හම්බ කරගත්ත කෙනෙක් ඒ භෝග විනාශ වුණාට පස්සේ එයාට ඒව හම්බ කරගන්න අමාරුයිනේ. තේඳ විනාශ වුණා කියලා තියෙන එක රැකගන්නත් බෑ කියලා එයා මේ විදිහට අත්හරිනවා. අතහැරලා මහාන වෙනවා. ඊළඟට ඥාති විනාශ වෙනවා. තමන්ගේ ඉන්න කට්ටිය මොකක් හරි ස්වභාවික උසනයක් කරින්ද නැති වුණාම එහෙම මහාන වෙනවනේ. කවුරු හරි මැරුණාම කට්ටියක් මැරුණාම කාත් කවුරුවත් නැහැ කියලා මහාන වෙනවා. දැන් යන්නේ මහාන වීමත් ඇවිල්ලා මෙන්න මෙහෙමකම තමයි. ඒ කියන්නේ මේ මහාන වීමත් ඔය ඒ කාලේ තිබුණ එකක්. ඉතින් කියනවා ඔබට නම් එහෙම එකක් නැහැ. රට්ටපාල මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබට නම් එහෙම දැන් ජරාවක් තාම පේන්නේ නැහැ මේ කළු කෙස් තාම තියෙන තරුණයි. ඒ වගේම ලෙඩ දුකකුත් පේන්නේ නැහැ. ඔබගේ භෝග විනාශයකුත් නැහැ. මොකද ඔබට හරිය ධනයක් තියෙනවා ජීවිතේ. ඒ වගේම ඔබට ඥාති විනාශයක් වෙලත් නැහැ. ඇයි ඔබ මහණෝනේ? කුමක් නිසාද මහණෝනේ? අනේ වෙලාවේ පින්නතුනේ මේ රට්ටපාල මහරහතන් වහන්සේ දේශනා කරන මෙන්න මේ ටික. මම භාගතුන් වහන්සේගේ ධර්මය ඇහුවා. ඒ අහලා ඒ ධර්මය දැනගෙන දැකගෙනමයි මහණෝනේ. මේ විදිහට මම මේ ධර්මය දැනගෙන දැකගෙනමයි මහණෝනේ. මොකද උන්වහන්සේ මට මේවා දේශනා කරේ. උපනීයති ලෝකෝ අද්වෝති අත්තාන ලෝකෝ අනබිස්සරෝති අසකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන්ති ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝති මෙන්න මේ ධර්මයේ මට දේශනා කරා ඒක මට අවබෝධ වුණා අන්න ඒ නිසයි මම පැවිදි වුණේ අවබෝධයෙන්මයි පැවිදි වුණේ කියලා කියන්නේ මොකද පළවෙනි කාරණාව කියලා පෙන්වන්නේ උපනීයති ලෝකෝ අද්දෝති මේ ලෝකය ජරා මරණ කරාම යන ආලෝකය කියන්නේ අපේ පැවැත්ම පින්නතනේ. මේ ලෝකයේ කියපම මේ පෘථුවිය විශ්වය නෙවෙයි. ලෝකය කියන්නේ මේ ස්මුදුනේ ඉඳන් දෙපතුල දක්වා තියෙන පැවැත්ම කියන කාරණාව රෝහිතස්ස කියන සූත්‍ර දේශනාවෙන් සඳහන් වෙනවා. දැන් අපි මේ මනසත් කයත් එක්ක තියෙන බැඳිච්ච මේ බැඳීම තමයි මේ ස්මුදුනේ ඉඳන් දෙපතුරු දක්වා තියෙන පැවැත්ම. ඉතින් ඒක මොකද මේ පැවැත්ම දැන් අපි අපිට වෙන දේ බලන්නකෝ. අපිට වෙන දේ තමයි අපි ඉපදුනා නම් වයසට යනවා, ළඩ වෙනවා, මැරෙනවා. ඒක තමයි උපනීයති ලෝකෝ අද්දුවෝති. මේක ස්ථිර භාවයක් නෑ මේ ලෝකේ. එහෙම නැත්නම් මේකේ නිත්‍ය ස්වභාවයක් නෑ. ඔක්කොම වෙනස් වෙලා යනවා. විනාශ වෙලා ජරා මරණ කරාම ගමන් කරනවා. ඒව කියවපුවාම ඒ රජතුමා කෝරේ රජතුමා කියන මට නම් මේක හරියට තේරුන්නේ නැහැ. තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද වහන්සේට? ඊට කියනවා රජතුමනි ඔබ ඔබගේ ඉස්සර තරුණ කාලේ අවුරුදු 20 දී 30 දී 40 දී ඔබගේ කාය බලය කොහොමද? ඔබට මේ අසරුව ඇතුරු අශ්‍යව ඇත්තු ආදී හොඳට මෙහෙවන්න පුළුවන් නේද? රතය රත හොඳට පදවන්න පුළුවන් නේද? ඒ වගේම එක එක ශිල්ප, කඩු ශිල්ප, දුනු ශිල්ප ආදී මේ ශිල්පයන් ඊට හොඳින් සිද්ධ කරගන්න පුළුවන් වුණාද බැරි වුණාද? ප්‍රතිමත් ඉතින් තමන්ගේ තියෙන ඒ මාන්නෙන් ඉදීමෙච්ච ගතිය ඔන්න ඉස්මතු වෙනවා. ඔව් ඔව්. අන් ඒ කාලේ එහෙම තමයි. මට තිබුණා හුඟක් ලොකු හයියක්. මට ඕන සත්‍යන දිනන්න පුළුවන්කම තියෙනවා. මගේ කාය බලය හරි ඉහළයි. මට ඔය අස්සේ පදෝනේව රත පදෝනේව තා හොඳයි. දුණු වලින් ගෙදෙන්න පුළුවන්. ඒ කාලේ තිබුණ ඒ ශිල්ප ඔක්කොම මට පුළුවන්. දැන් කොහොමද ඔබතුමාට කියලා නම් දැන් නම් ඉතින් මට 80ක් වෙනවා. දැන් මං කකුල තියෙන තැන නෙවෙයි කකුල තියෙන්නේ. එමට ඇස් පේන්නේ කන් ඇහෙන්නේ කියලා ඉස්සර වගේ නෙවෙයි දිරලා ඒක තමයි රිතුමනේ ඔබටම තේරෙනව නේද මේ ඉපදෙච්ච කෙනා ජරාවටපත් වෙනවා ව්‍යාධියටපත් වෙනවා මරණයටපත් වෙනවා කියන එක තේරෙනව නේද ඉතින් මටත් ඒක තේරුණා ඒ නිසා තමයි මම අහනවා නම් බලන්න අපි හැම කෙනෙකුටම වෙන දේ අපි ඉපදුනා නම් ජරාවටපත් වෙලා ව්‍යාධියටපත් වෙලා නේද? එහෙම නැත්නම් විරල්ලා ලෙඩ වෙලා මැරෙනවා. කාටවත් ඒකෙන් මිදෙන්න පුළුවන් බෑ. ඒක දීර්ඝ කාලීන මරණය කියලා එහෙම නැත්නම් වෙනස් වීම ගන්න පුළුවන්. හැබැයි මේ මොහොතෙත් ඒක වෙනවා. මේ මොහොතෙත් මැරෙනවා. මොකද්ද මැරෙන්නේ? අපේ තියෙන මේ කයේ තියෙන රූප කලාප වෙනස් වෙනකොට මේ රූප කලාපේ කාශිදිත් චිත්තක්ෂණ 17යිනේ. ඒ වගේ රූප කලාප ගොඩක් කෝටි ප්‍රකෝටි ගණන් එකතු වෙලානේ මේක හැදිලා තියෙන්නේ. අය. ඉතින් මේ ඔක්කොම රූප කලාප ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනම හේතු ඇති වෙනකොට ඇති වෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා. එහෙනම් මේ මොහොතේවත් ඒ රූප කලාප වෙනස් වෙන්නේ නැද්ද බලන්න. ඉපදෙන රූප කලාප චිත්තක්ෂණ 17කදී දිරලා මැරෙනවා. ආයෙ උපදිනවා. ආයෙ දිරනවා, ආයෙ මැරෙනවා. ඉතින් එහෙනම් මේ හැම මොහොතකම මෙන්න මේ කයත් එක්ක බැඳිච්ච මේ පැවැත්ම ඉපදි ඉපදි මෙරි මෙරිම යනවා. රූප විතරන්නේ වේදනාවත් එහෙමයි. හ්ම් දැන් තියෙන වේදනාව සුඛ වේදනාව මොහොතකින් වෙනස් වෙනක දුක් වෙනවා. දුක් වේදනාව සුඛ වෙනවා. ඉතින් ඔය වගේ වේදනාවත් බිඳි බිඳි බිඳි බිඳි යනවා. හඳුනා ගැනීම කරන වැඩකා සංස්කාරයන් දැනුවත් වීම ඔක්කොම වෙනස් වෙවීම යනවා. එහෙනම් මෙන්න මේක ස්ථිරකමක් කොතනකවත් නැහැ. අනේ අනිත්‍ය ස්වභාවය නේද? දුක්ඛ ස්වභාවය මගේ කියලා ගන්න බැරිකම. ඉතින් මේ තුල අන්තර්ගතයිනේ. අන්න ඒ නිසා මහණෝනේ. මොන රජතුමාට තේරෙනා ඒ කාරණා. හ්ම් එක කාරණාවක් තේරුම් ගන්න කරලා දුන්නා. මේක තමයි යථාර්ථය කියන එක. ඊළඟට දෙවෙනි එක පෙන්නනවා අත්තාන ලෝකෝ අනබිස්සරෝති. අත්‍යක් නෑ අත්‍යක් කියලා කියන්නේ කියන්න කෙනෙක් නෑ. සරණක් නෑ පිහිටක් නෑ මේ ලෝකේ කාටවත් කිසිම දෙනෙක් කිසිම කෙනෙකුට සරණක් නැහැ. හ්ම් දැන් තියෙන සරණ පාවා දෙනවා කියලා එහෙම කෙනෙක් කෙනෙකුට එහෙම දෙනවා සරණ බන්ධනය කරලා දෙනවා කියලා සරණක් වෙනවා කියන්නේ. නමුත් එහෙම කරයි කියලා මේ බුදුදහමේ පෙන්වන විදිහට සරණක් නැහැ. හ්ම් තමන්ට තමන්වත් නැතිකොට මොන පුත්තුද මොන දීපලද මොන වස්තුවක්ද කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. තමන්ට තමන්වත් නැති කොට කියලා. ඉතින් සරණක් නැහැ. අයිතුමා කියන මට මේක තේරුන්නේ නැහැ. ටිකක් පැහැදිලි කරලා තේරුම් කරලා දෙන්න කියලා. අයිතුමනේ ඔබට මොන හරි ආබාධ තියනවද කියලා අහනවා. ඔව් මට මේ වාතාබාධයක් තියෙනවා. ඒකෙන් හුඟක් දරුණු වෙලා පහුගිය කාලේ මම මැරෙන්න වගේ ගියා. මගේ වටේ ඉඳගෙන මගේ බිරින්දෑවරු අන්තපුරේ ඉන්න බින්දින් බිරින්දෑවරු අගබිසව ඇතුළු මේ කොමයි මැටි ඇමතිව වටේ ඉන්න දැන් රජතුමා මිය පරලෝ ගියා කරුළු කරුළු මේ කලුරිය කරා මිය ගියා කිය කිය බලාගෙන හිටියා කිව්වා ඔබතුමාගේ වේදනාව ගන්න කවුරුවත් හිටියද කියලා අහනවා. ඊට පස්සේ කියනවා කවුරුවත්ම හිටියේ නෑ ගන්න කෙනෙක් නෑ. වේදනාව ගන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. ඉතින් එනම් පැහැදිලි නේද රයිතුමනි අපිට මේ ලෝකේ කිසි කෙනෙකුගේ සරණ නැති බව. පිහිටක් නැති බව. මේ සරණක් නැහැ පිහිටන්නේ පිහිටයි කියලා හිතාගෙන ඉවයින් ඔක්කොම වෙන්නේ අසරණ කරන එක වෙන්නේ. දැන් සරණ කියලා හොයාගත්ත එකෙන් වෙන්නේ අපිව අසරණ වෙන එක. දැන් අපි සරණයි කියලා අපිට ගොඩාක් සරණ වෙනවා කියලා අපි වාහනයක් ගත්ත කියන්නකෝ. හ්ම්. ඒ වාහනේ නිසා අපිට යන්න බෙන්න පුළුවන්කම තියෙන නිසා සරණක් වෙනවා කියලා හිතනවා. නමුත් ඒකෙන් තෙල් ගහන්න ඕනේ, ඒක නඩත්තු කරන්න ඕනේ, ඒක පාරේ දාගෙන යන්න ඕනේ. ඉතින් ගොඩාක් මේක නිසා ඇති ප්‍රශ්න බලන්න කොච්චරද කියලා. එතකොට ඇත්තටම අපිට සරණ වෙලා නෙවෙයි තියෙන්නේ. ඒක මගේ කරගත්ත නිසා අසරණකමක් තියෙනවා. ඒකට තමයි අපි ඇත්තටම අවසානයේ ඒව නඩත්තු කරන්න ඒව සඳහා තමයි කාලය වැය කරන්නේ. එතකොට මේ නේද අපි කොහේ හරි තරුණ කාලේ හරි සාමාන්‍යම් තමන්ට අවශ්‍ය වෙන කාලයක කාන්තාවක් හරි පුරුෂයෙක් හරි දැකලා නැත්නම් කවුරු හරි ගෙනල්ලා දීලා හරි පෙන්නලා හරි කියලා හරි ඉතින් එහෙම සරණක් කරගන්නවනේ විවාහ වෙනවා කියලා කියන්නේ ඉතින් අර අර පුජ්‍යලයා එහෙම නැත්නම් අර කෙනාව ගෙදර ගෙනල්ලා තියාගෙන මුළු ජීවිත කාලෙම එයාට අපපස්ථාන කරන්න වෙනවද නැද්ද? දැන් කාන්තාවකට තුන් වේලා කුයවියා උයලා අර කෙනාට කන් දෙන්න ඕන. ඒ උයලා දෙන බඩු බාහිර ආදිය ස්වාමියා සලසන්න ඕන. ඊටත් ධර්මල්ව ලැබෙනවා. ඒවා උන්ට ඉන්න කියන්න කරන්න තේන්න තැන් හදා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේවා කරන්න කරන්න ගිහිල්ලා මහා පීඩාවකට පත් වෙලා පත් වෙලා ඉතින් එහෙම සරණක් හම්බෙන්නෙම නැහැ කවදාවත් කිසිම දවසක Tamanට පේන්නේ සරණක් තිබ්බා කියලා ප්‍රඥාවෙන් බැලුවොත් මේකම් බැලුවොත් නා මට මේක සරණයි කියක හිතෙනවා නමුත් එහෙම නෙවෙයි මේ ධර්මයේ සරණ හැර වෙන සරණක් නැහැ එතකොට එහෙනම් පින්නතනේ මේ විදිහට කියනකොට අන්න තේරෙන්න පටන් ගත්තා. කාටද මේ කෝරවී රජතුමාට. එතකොට අත්තාන ලෝක අනබිස්සරෝති. එයා රජතුමා කියනවා මට කාගේවත් සරණක් හම්බුන්නේ අපිටත් එහෙම අපේ වේදනාවක් ගන්න කවුරුවත්වත් නැහැ. හිතේ තියෙන පීඩාව ගන්න, කයේ තියෙන වේදනාව ගන්න කවුරුවත් නැහැ. තමන්ම දරා ගන්න ඕනේ. ඉතින් මේක දැනගත්තොත් මේ ලෝකයේ තියෙන ධර්මතාවයන් මෙහෙමයි කියලා ඔය කයේ තියෙන පීඩාව වලට අපි ඉතින් පසුතැවෙන්නෙත් නෑ දුක් වෙන්නෙත් නෑ හිතට පීඩා එන්නෙත් නෑ මේ හිතේ ස්වභාවය දැනගත්තට පස්සේ හිතට පීඩා ගන්න දෙයක් නැති ගන්නවා ඊළඟ කාරණාව අසකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයන්ති මේක තමයි ගොඩක් අර වාහන වලින්ම ගහලා තියෙන එක ඒකෙතර අස්සකෝ ලෝකෝ කියන එක ගහලා අඩුයි සබ්බම් පහය ගමනේ යන්ති. අස්සකෝ ලෝකෝ අයිතියක් නැහැ මේ ලෝකේ අයිතියක් නැහැ අපිට. සබ්බම් පහය ගමනේ යන්ති. මේක දමලා අතහැරලා යන්න ඕන අපි. ඒක තමයි කියන්නේ අස්සකෝ ලෝකෝ සබ්බම් පහය කිසි දෙයක් අයිතියක් නැති දෙයක් දැන් අපි එක එක දේවල් අයිති කරගත්තට අයිතියක් නැති දෙයක්මයි අයිති කරගෙන තියෙන්නේ. ඔක්කොම ඕන්නේ තමන්ගේ කය බලන්න. අනිත් ඒවා කවර කතාවද? තමන්ගේ කය තමන්ට අයිතිද? එහෙනම් ඒක දිරයිද? ඒක ලෙඩ වෙයිද? තමන් කියන දේ අහනවාද? ඈ අයිති නම් ඇරයි යන්නත් පුළුවන් වෙන්න එපැයි මරණයට පස්සේ එහෙම ඇරයි යන්නත් බෑ. ඉතින් මේ මොහොතෙත් වෙනස් වෙවි යනවා. අයිතියක් නැහැ. අතහරින්නම වෙනවා. ඒත් අපි මේ අල්ලගෙනම ඉන්නේ මතක තියාගන්න අල්ලගෙන ඉන්න පුළුවන් එකක් නෙවෙයි. අපි මේ අල්ලගෙන ඉන්නේ අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ලෝකයේ අත්හරින්න වෙන දේවල්. ඒ කියන්නේ අපි බලෙන් හරි අත්හැරෙන. එතකොට දුක. දැන් අපි බලාපොරොත්තුවක් වෙන්නේ අත්හරින්න. අපි හිතන කෙනෙක් ඉන්නා. ඉතින් අපි අත්හරින්න කැමති නැහැ. තමන් ප්‍රියමනාප කෙනා එකපාරටම ලෙඩ වෙනවා මැරෙනවා. පුදුම ඇඬිල්ලක් කනනවානේ. පුදුම වේදනාවක් නැතිනේ. ඉතින් ලෝකයේ ඇත්ත තමයි එයා මැරෙන එක. එයා ලෙඩ වෙන එක. ඒකට අපීතිය තියාගෙන ඉන්න එහෙම වෙන්නේ නැහැ. මේක මට ඕන විදිහට තමයි පවතින්නේ කියලා. එහෙම වෙන්නේ නැහැ පින්නතුනේ. ලෝකේ අපිට අපේ පාලනයෙන් තොරයි. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයක තියෙන ලෝකයක් මේ තියෙන්නේ. තමන්ගේ පැවැත්මක්. ඒ නිසා එකක්වත් Tamanට ඇතිනේ අනිත්‍ය දෙයක් කොහොමද ඇති කරගන්නේ? හ්ම් හේතු ඇති වෙනකොට ඇති වෙලා නැති වෙනකොට නැති වෙලා යන දෙයක් ඇති කරගන්න පුළුවන්ද? දිරන දෙයක් වෙනස් වෙන දෙයක්. හ්ම් නිකන් සරලව ගන්න දැන් වාහනයක් මගේ කරගන්න පුළුවන්ද? මේක දිරලා යන එකක් මේක ඉතින් මගේ කරගන්න බෑ මේක දිරලා යනවා. වෙනස් වෙලා යනවා. මේ කය ගෙවල් දොරවල්, ඉඩකඩ, යාන වාහන ඔක්කොම එහෙමයි. Taman කීර්ති ප්‍රශංසා වෙන්න පුළුවන් ඒවත් එහෙමයි. මේ සියල්ලම හේතු ප්‍රත්‍යයෙන් පින්නතේ හැදෙන්නේ. ඒකට මේ පටිච්ච සමුප්පන්න ධර්මයක් තියෙන්නේ. එතකොට හේතු ඇති වෙනකොට ඇති වෙනවා නම් හේතු නැති වෙනකොට නැති වෙනවා නම් මේ හේතු ඇති වෙලා ඇති වෙනකොට ඇති වෙනවා නැති වෙනවා නැති වෙනවා. ඕක තමයි අනිත්‍ය කියන්නේ. ඉතින් මේක හරි වේගවත් වැඩක්. ඒකින්ද තමයි අපිට ඇහැට පේන්නේ නැත්තේ. දැන් මේ රූප කලාපම ගන්නකෝ. දැන් මේ රූප කලාව අපි දැන් කණ්ණාඩි ගාවට ගිහලා බලපුවම ඊ හිටපෙක් කෙනා මදත් ඉන්නවා කියලානේ පේන්නේ. නමුත් මේ මේ මොහොතේ මොහොතේ මොහොතේ මොහොතේ මොහොතේ වේගයෙන් මේක ඇති වෙවි නැති වෙවි යනවා. නමුත් ඒ වේගය අපිට පේන්නේ. නැති වෙනකොට ආයෙ එකක් ඇති වෙනවා. ඇති වෙලා නැති වෙනවා. ආයෙ එනවා. ආයෙ තියෙනවා. එතකොට අපිට නිකන් දිගටම ඇති වෙච්ච එක තමයි පේන්නේ. ඒකට දිගටම තියනවා කියලා හිතේ. නිවිනි විපත් වෙනවා වගේ මේක ඇති වෙනවා නැති වෙනවා කියලා දෙවනයිද තැන් තැන් වලින් රූප කලාප ඇති වෙනවා නැති වෙනවා එහෙම පේන්නේ එතකොට අපිට පේන්නේ නිත්‍ය සංඥාව දැන් අපි මේ බල්බ් එකක් දිහා බලපුවම දිගටම පේන්නේ මේක ඇති වෙනවා නැති වෙනවා පේනවා දෙකේ ඇත්ත කතාව තමයි ඒක තප්පරයකට 50 සැරයක් නිවෙනවපත් වෙනවා විද්‍යුත් ආලෝකයේ අදාළ කරන්ට් එක ආවහම ස්විච් එකක් දාලා තියනවා නම් ඒකපත් වෙනවා. පත් වෙනකොට ඒ කියන්නේ පත් වෙනවා. එතකොට ඒකේ අර ජෙනරේටර් එක එහෙම නැත්නම් ඒ තියෙන ස්වභාවයේ කාන්දන් සහ ඒ කොයිල් අතර තියෙන සම්බන්ධය නිසා අර තියෙන විද්‍යුත් ධාරාව දන්රින කියන එක මාරු වෙනවා. ඉතින් මාරු වෙනකොට මොකද වෙන්නේ? මේ මේකේ තියෙන මේ දන්රින මාරු වෙනකොට මෙන්න මේ තියෙන බල්බ් එකේත් මොකද වෙන්නේ නිවෙනපත් වෙනවා කියන එකක් සිද්ධ වෙනවා. කොච්චර වේගයකින්ද තප්පරයකට 50 හැරේ. ඒකවත් අපේ ඇහැට පේන්නේ නැහැ. නිකටම ස්විච් එක දාපුවම අපි දැනපත් වෙනවා කියලා. නමුත් ඇත්ත ස්වභාවය තමයි නිවෙනවපත් වෙනවා නිවෙනවපත් වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. අනිත්‍යයි. හේතු සහිත හේතු ඇති වෙනකොට ඇති වෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා අනිත්‍යයි. ඒ වගේම ඒ විදිහට ඇති වෙලා නැති වෙලා යනකොට අපිට ඇති වෙන්නම පිළීමක් නේ. මහා පිළීමක්. හ්ම් මහා පීඩාවක් නෙවෙයි දැන් අපි සත්‍යය එහෙම නැත්නම් අපි තමන්ගේ ජීවිතය ගන්නකො මේ වෙනස් වීම නිසාම නේද මේ බඩගින්න හැදෙන්නේ. මේ වෙනස් වීම නිසාම නේද මේ පිපාස හැදෙන්නේ. මේ වගේම විවිධාකාර ලෙඩ. ඒ වගේම මල මුත්‍ර පිටකිරීම. ඒ වගේම ශරීරයේ විවිධ වේදනා. ඒ වගේම හිතේ විවිධ වේදනා. අර ඉස්සර තිබුණ එක තිබුණ නැති හින්දානේ හිතටත් වේදනාව. දැන් මොන ඉස්සර හොඳට වචන ප්‍රකාශ කරපු කෙනා මිහිරි වචන දැන් අමිහිරි වචන කියනවා. දැන් හිතට හරි අමාරුයි. එකම සද්ද එන්නේ. ඉතින් ඔකට තාගෙන තියනවානේ බයිනවා හොඳ කියනවා කියලා තමන්මයි. ඉතින් හරි පීඩාවක් වෙනස් වෙනකොට. එහෙනම් මේ කයටත් හිතටත් තියෙනා වූ පීඩාව හිතා ගන්නත් බෑ. අන්න ඒක තමයි දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ. ඒතර මේ අනිත්‍ය නිසාම දුකක් තියෙනවා මේ පැවැත්මේ. තමන්ගේ ජීවන පැවැත්මම මහා දුකක් තියෙනවා මේ දුකටපත් වීම. අගතුනා දේශනා කරන පංච උපාදානස්කන්ධයේ කොතනද සකස් වෙන්නේ? එතන දුක්ඛයි. ඒක පෝ සද්ද දුප්පද්ද දිව්‍ය ලෝකද බ්‍රහ්ම ලෝකද පණුවද කුරුමිනියද නේද? එහෙම කියලා එකක් නැහැ. සත්‍යය කොතනද? එතන දුකයි. එහෙනම් පංච උපාදානස්කන්ධය කොතනද? එතන දුකයි. එහෙනම් අන්න අර විදිහට වෙනස් වෙන ස්වභාවය යුක්ත නිසා දුක තියෙනවා. එහෙනම් මේ දුක්ඛ දෙයක් වෙනස් වෙන දෙයක් මගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ, ගන්න හොඳත් නැහැ. තමන්ගේ පාලනයෙන් තොරයි. අපි පාලනය කරන්න ගිහිල්ලා ගිහිල්ලා එන්නේ අන්තිමේට දුකටපත් වීමයි. පාලනය කිරීම කියලා කියන්නේම අස්මිමානයේ නැගටිව් වීමයි. ඒ කියන්නේ මම මට ඕන විදිහට හදන්න යනවා කියලා කියන්නේ මම කියන කෙනා මට පුළුවන් මම මම මමමයි කියලා එනවනේ දෙක. ඒකට තමයි කියන්නේ අස්මිමානය කියලා. ඉතින් අන්නේ හින්දා මෙන්න මේ අස්මිමානේ මගේ කියන එක කැඩිලා යනවා. මේ ලෝකේ Tamanට මේකක්වත් අයිති නැති බව. මේ ධර්මතා ධර්මතා වලට ක්‍රියා මේ හේතු ප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් යනවා. ඒ ටික යනවා. ඒව තමයි ලෝකයේ ධර්මතා. මේ තමන්ගේ කය කියන එකයි හිත කියන එක ඔක්කොම එකතු වෙලා මේ ධර්මතා නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේක තමයි මම කියලා හිතා ඉන්න. නමුත් මම කියලා කෙනෙක් නැහැ එතන. සම්මුතිය තුළ මම කියලා කියලා කෙනෙක් කිව්වට ඉතින් එහෙම කෙනෙක් නැති තැනකට කොහොමද දාන්නේ? යන්නේ එහෙම නැත්තම් ඒ තැන කෙනෙක් නැත්තම් ඒ නැති කෙනාව අපිව අපි කරන්නේ නැවත එයා උත්පාදනය කරනවානේ මම මම තමයි අපි නම කියපු ගමන් අපි නැගිටිනවා මෙතෙන් නැගිටින්නේ මම කියලා කෙනෙක් ඒක ඉන්නවා කියලානේ ඒක ඒක සම්මුතිය තුළ තියෙන දසාරිපුත් මහ රහතන් වහන්සේ බුදුහාම කතා කරනකොට සාරිපුත් හාමුදුරුවෝ කියලා මේ වඩින්න කියපුවම වඩිනවා ඒක සම්මුතිය. නමුත් සාරිපුත්තු මහ රහතන් වහන්සේත් දන්නවා බුදුහාරොත් දන්නවා එතන තියෙන ධර්මතා ටිකක් විතරයි. උන්වහන්සේ නැගිටින්නේ කොහොමද? වඩින්න කියනකොට උන්වහන්සේ නැගිටින්නේ අර කනට එන ශබ්දයත් එක්ක හ්ම් හිතට එනවනේ අරමුණු ටික. ඒ අරමුණුත් එක්ක ක්‍රියාත්මක වෙනවා. චේතනා පහළ කරනවා. ඒකෙන් තමයි මේ ඇවිදින එන්නේ. එතකොට මේ ධර්මතා ටික ක්‍රියාත්මක වෙනවා මිසක් සාරිපුත් හාමුදුරුවෝ ඇවිදිනව නෙවෙයි එතන. ඒකමනේ නම් අපිටත් වෙලා තියෙන්නේ. අපි මේ ධර්ම දේශනා කරත් මේ ධර්ම දේශනා කරන තැන ඒ තියෙන හේතුඵල ධර්ම ක්‍රියාකාරීත්වයක් තියෙනවා මිසක් එතන මේ මම ධර්ම දේශනා කරනවා කියලා එකක් නැහැ. මම ධර්මය අහනවා කියලා එකකුත් නැහැ. ඒක තේරෙන්න පටන් ගන්න. හැබැයි ධර්මය ඇහිීමෙන්ම ඒක වෙන්නේ. ධර්මය අහන එක පදනම් වෙලාම තේරෙනවා මේ ධර්මතා. මේ සතෙක් පුජ්‍යලයක් මමෙක් නැති ක්‍රියාකාරීත්වය ලෝකේ ක්‍රියාත්මක වෙන බව. ඒ තියෙන අනත්ත් ස්වභාවය තේරෙනකොට අර ශුන්‍යත්වය තමන්ගේ හිතට කාවදිනවා. අනිත්‍ය තේරෙනකොට අනිමිත්තය තමන්ගේ හිතට කාවදිනවා. දුක්ඛය අවබෝධ වෙනකොට අපනිහිතේ තමන්ගේ හිතට කාවදිනවා. අන්න එතකොට මෙන්න මේ අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනේ ඔක්කොම දාලා යන්න වෙනවා කියලා කියන්නේ දාලා යන්න දෙයක් නැහැ පින්නදේ කොහොමත් අතෑරිලා මේ තියෙන්නේ. පහු කාලිනවට අවබෝධ වෙනවා මේ දාලා යන්න කියලා කියන කොහොමත් අතහැරන දේවල්මයි මේ තියෙන්නේ කියලා. අල්ලන්න පුළුවන් දේවල් නෙවෙයි තියෙන්නේ. මුකුත් කරන්න බෑ. බලයින් විතරයි පුළුවන්. මේ වෙන ක්‍රියාකාරීත්වය බලාගෙන ඉන්නා හැර වෙන දෙයක් කරන්න ගිය ගමන්ම ආපහු ඉතින් සකස් කරගන්නා සංස්කාර. ඉතින් සකස් කරගත්ත ගමන් දුකටපත් වෙනවා. ඒ වගේම පින්නතුනේ ඊළඟ කාරණා භාගතුන් වහන්සේගේ ධර්මයේ මේ රත්පාල මහ රහතන් වහන්සේ කියන ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝති. මේ ලෝකේ ඌණයි. මේ ලෝකේ ඌණයි ඌණයි කියලා කියන්නේ මේ තෘප්තියක් නැහැ. ඒ කියන්නේ අපි සතුටු වෙන්නේ නැහැ මොනවා කරත් තව මදි. තණ්හාවට දාසකම් කරනවා. ඉතින් අර අසකෝ ලෝකෝ සබ්බම් පහය ගන්නේ ඔක්කොම දාලා යන්න වෙනවා කියන්නේ. රහිතමාගෙන තහන ඔබගේ තියෙන ඔය තියෙන හැකියාව ඔය තියෙන දේවල් ඊළඟට මරුණාම ඇරයි යනවා කියලා නෑ කියනවා. එතකොට රජතුමෙන් අහනවා ඔබ මේ විදිහට මේ එක එක රාජ්‍යෙන් රාජ්‍ය තව අල්ලන්න ඕන වුණොත් අල්ලලා ඉවර කරනවාද කියලා ඒත් කියනවා නෑ කියලා. දිගින් දිගට දිගින් දිගට ඉවර වෙන්නේ නෑ කියනවා. ඉතින් අපේ ජීවිතත් එහෙමනේ පෙන්වන්නේ. කොච්චර කෑවත් කන්න දුන්නත්, රූප බලන් දුන්නත්, ශබ්ද බලන් දුන්නත්, අහන්න දුන්නත් මදි කියලායි කියන්නේ. දිගින් දිගට දිගින් දිගට මදිමයි කියන්නේ. ආයෙ දෙනවා. ආයෙත් මදි. කොච්චර රසට වෙලා දුන්නත් නෑ ඊට වඩා හොඳ කෑමක් අතන තියෙනවා. ආයෙත් මදි. ලෝකේ වුණයි. මේක ඉවරයක් වෙන්නේ නැහැ. කවදාත් එම රූප පෙන්ලා ඉවර කරන්න බෑ. ශබ්ද අහලා ඉවර කරන්න බෑ. ඉතින් මෙන්න මේ පංචකාමයන් ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ලෝකේ වුණා. ඉතින් මේක ඉවර කරන්න බැරි නම් ඉවර කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ අවබෝධය ඇති කරගත්තොත් මේ ලෝකේ මගේ කරගත් එක අතහැරෙනවා. කිසි දෙයක් මගේ කරගන්න නැතුව. අන්න ඒ ධර්මතා අවබෝධ වෙන්න අවබෝධ වෙන්න තමයි මෙන්න මේ මහානකමට මගේ හිත නැඹුරුනේ. ඉතින් එහෙනම් රජතුමාට ඒ කෝරවි රජතුමාට රත්පාල මහරහතන් වහන්සේ කියන ඔන්න ඔය කාරණා මම දැනගෙන දැකගත්තා. ඒකින්ද පැවිදුනේ. එතකොට ඔය උතුම්ම Brahmacharya යෙදিলা මහානකම උතුම් සැපයක් කියන එක තේරුම් ගත්ත එතනින් ඒ නිසා මම මහණ වුණා. එහෙමනම් මෙන්න මේ රත්පාල සූත්‍රයේ තියෙන ওই ධර්ම කාරණා තමන්ගෙත් අතහැරීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියමින් ධර්මදේශනා මෙතනින් නිමාවටපත් කරනවා. සත්‍ය ඒ දායකත්වයේ දරපු අයගේ අරමුණු ඒ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ කර ගැනීමට හේතු වේවා වාසනාව වේවා ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝ ගියා වූ සිළුම ඥාතීන්ටත් මේ සියලු කුසලයන් පොලි ශක්තියෙන් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා අනුමෝදන් ඒවා ඒ වගේම ඔබ අප සෑම සුළු දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවර මාමා නිවනෙන් සැනසෙන්න මේ සියලු ශක්තියද හේතු වේවා වාසනාව වේවා පාරමිතාක්ම වේවා කියලා අපි හැම දිනම අදිෂ්ඨාන කරගමු. එත්තාවතාච අම්හෙහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රක්칸තු මම් පරන්තේ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සිල් දිනාටම තෙරුවන් සරණයි Thank you.